බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොටත් අපේ ප්‍රේක්ෂක පින්වත් හැමදෙනාම හොඳින් දන්නවා අපි ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළ සාකච්ඡාවට භාජනය කළ තිබෙන්නේ ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙකුගේ ජීවිතයේ නিত্য ශීලය වන පංචශීලයේහි අඩංගු කාරණා පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් පවතින්නේ. මේ වෙනකොට අපි පංචශීලයේ සිල්පද තුනක් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරලා තිබෙනවා. අද අපි බලාපොරොත්තු වන්නේ පංචශීල් වල සඳහන් වන සිව්වන සිල්පද එහෙම නැත්නම් හතරවෙනි සිල්පදයේ වන මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ සිල්පදයේ පිළිබඳව සාකච්ඡා කරන්න. බොරුවෙන් වැළකීම ඒ වගේම බොරුවෙන් වළකින්නේ කොහොමද? බොරුවෙන් වැළකුණ පමණින්ම ඒ ප්‍රමාණවත්ද ආදී වශයෙන් කරුණු සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අදත් අපේ මේ වටිනා ධර්ම සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා තමන් වහන්සේ සතු වටිනා කාලය මිඩංගු කරලා පින්වත් ඔබ අප හැම දෙනා වෙනුවෙන්ම තමන් වහන්සේගේ වටිනා ධර්ම ඥාණය බෙදා හරින්නට බෙදා දෙන්නට අද මේ ධර්ම මණ්ඩපයේට වැඩම කර සිටිනවා. කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබාහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, කම්මඨානාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, පේ කල්යාණ මිත්‍ර, අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේ අපි පළමුවෙන්ම අපි හාමුදුරුවෝ ඉතාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්න අපි හාමුදුරනේ අපි අද සාකච්ඡා කරන්නේ අපි හාමුදුරනේ පන්සිල් වල සඳහන් වෙන සිව්වන සිල් පදය පිළිබඳව මුසාවාදය පිළිබඳව මුසාවාදය කියන්නේ මොකක්ද මුසාවාදයෙන් වැළකී යුත්තේ ඇයි මුසාවාදයෙන් වළකිනෝ නම් කල යුත්තේ කුමක්ද කියන කාරණය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි හාමුදුරනේ ඉස්සෙල්ලාම අපි අපේ ප්‍රේක්ෂක පින්වතුන් වෙනුවෙන් මුසාවාදයේ කියන සිල්පදයේ පිළිබඳව කෙටි විග්‍රහයක යෙදෙමු. අපේ ගෞරවනීය අපගේ කල්යාණ මිත්‍ර තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ ඉතින් අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ස්වාමීන් වහන්සේ මතක් කර පරිදි මුසාවාදා අපේ ගිහි පින්නතුන්ලා පංචිල් සමාදන් වෙනකොට මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සිකපදයක් සමාදන් වෙනවා. එතන පාලියෙන් මුසා කියලා කියන්නේ බොරුවට. බොරුවට තමයි මුසාව කියලා කියන්නේ. ඉතින් උපසම්පදා විතුන් වහන්සේලාට සිකපදයක් තියෙන සම්පදාන මුසාවාදී පාටිත්‍යං දැන දැන බුරුක් වීම අචිතවතක් වෙන උපසම්පදා වික්ෂුන් වහන්සේලාට. මුසාවාදා වේරමණී කියලා කියන්නේ ඇත්තටම මේ මුසාව නැත්තම් බොරුව කෙනෙක් රවටන අදහසින් වංචනික අදහසින් වචන ප්‍රකාශ කිරීම තමයි ඇත්තටම මුසාවාදා කියලා කියන්නේ මුසාව කියලා කියන්නේ. ඒ කියන්නේ දුටු දෙය නුදුටු දෙයක් හැටියට කියනවා. නුදුටු දෙය දුටු දෙයක් හැටියට කියනවා. ඒ වගේම ඇසූ දෙය නොඇසූ දෙයක් විදිහට කියනවා. නොඇසූ දෙය ඇසූ දෙයක් හැටියට කියනවා. ඊළඟට සිතූ දෙය නොසිතූ දෙයක් හැටියට කියනවා. නොසිතූ දෙය සිතූ දෙයක් හැටියට කියනවා. ඊළඟට කළ දේ නොකළ දෙයක් හැටියට කියනවා. නොකළ දේ කළ දෙයක් හැටියට කියනවා. දන්න දේ නොදන්න දෙයක් හැටියට කියනවා නොදන්න දේ දන්න දෙයක් හැටියට කියනවා මේ විදිහට මේ මුසාව විවිධාකාරයෙන් වර්ගීකරණය වෙනවා ඇත්තට මේක හොඳට කල්පනා කරලා බැලුවොත් දැන් නොදුටු දේ දුටු දේ සිතූ දෙයක් හැටියට කියනවා එහෙමත් ඒක බෙදා ගන්න පුළුවන් තමන් දැක්ක දේ දැක්ක විදිහට කියන්නේ නැතුව සිතූ දෙයක් හැටියට කියනවා. ඒ කියන්නේ තමන්ට ඕන විදිහට හදලා කියනවා. ඕන විදිහට හදලා කියනවා. අන්තික ස්වාමීන් වහන්සේ මේකදී විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන මේ මුසාව කියන එක හරියම ආරක්ෂා කරන්න අමාරු සිතපදයක්. එහෙමයි. ගොඩක් අය කියනවා අනිත් සිල්පද හතර කොහොම හරි රැකගන්න මේක තමයි පොඩ්ඩක් එහා මෙහා වෙන්නේ කියලා ගොඩක් පින්නතුන් කියන අවස්ථා තියෙනවා. තාත්තා කියනවා. මොකද ඒ තරමට මේ වචනේ පාලනය කරන සාමාන්‍යයෙන් කය පාලනය කරගන්න ලේසියි. වචනේ පාලනය කරගන්න හරි අමාරුයි. ඒ නිසා මේ මුසාවාදා ශික්ෂාපදය අපේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට ගොඩාක් අයගෙන් අහපුවාම සිල් ආරක්ෂා කරනවාද කියලා එහෙමයි හාමුදුරනේ සිල් රකින්නවා. ඉඳලා හිටලා පොඩි බොරුවක් දෙකක් කියනවා. <laughs> පොඩි බොරුවක් දෙකක් කියනවා කියලා කියන්නේ. අපේ හන්නේ මේ දැන් මෙතෙන්දී තවත් පොඩි දෙයක් දැනගන්න මම කැමතියි. දැන් අපේ හාමුදුරු සීපත් කළා දුටු දේ නොදුටු දෙයක් විදිහට කියනවා. නොදුටු දේ දුටු දෙයක් විදිහට කියනවා. දන්න දේ නොදන්න දෙයක් විදිහට නොදන්න දේ දන්න දෙයක් විදිහට කියනවා කියලා විදිහට මේ මුසාව කිසියම් වර්ගීකරණයකට ලක් කළා. හාමුදුරනේ දැන් සමහර අය කියනවා මට ඇහිලා තියෙනවා මං දුටු දේ කියන්න ගියා නම් මහා විශාල අවුලක් වෙන්න පුළුවන්. මහා අනර්ථයක් වෙන්න පුළුවන්. අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. ඒක වළක්වා ගැනීම සඳහා තමයි මම මේක එහෙම කියන්නේ දුටුව දේ විදිහට කියන්නේ නැතුව වෙන විදිහකට කිව්වේ කියලා. එතකොට එතන මුසාව වෙනවද වෙන එහෙම වෙනවනම් අනිත් අවස්ථාවලදී වෙන මුසාවට ඒ කියන්නේ හානියක් අවම කර ගැනීම සඳහා කරනු ලබන ඒ ප්‍රකාශය තුළ මුසාවා මේ වාදා වේරමණී සිල්පදේ ඒ කැඩෙනවද? එහෙම නැත්නම් අපි හඳුරන්නේ කැඩෙනව නම් පව විපාකයේ අවම වෙලා අඩු වෙලා කැඩීමක් වගේ තියෙනවා මොකද අර චේතනාව වෙනස් නිසා. ඔව් හොඳ ප්‍රශ්නයක් සම්බන්ධව දැන් හැම ඇත්තක්ම කියන්න එක ලොකු අමාරුක වැටෙනවා. හැබැයි එහෙම කියලා කෙනෙකුට නැත්නම් සමාජයට විශාල අවඩක් වෙනවා කියලා දැනගෙන ඒ වෙනුවෙන් බොරුවක් කියන එකත් අනුමත කරන්න බෑ. එහෙමයි. ඒකට ඇත්තටම තියෙන අර යෝනිසෝ මනසිකාරය තමයි මෙතන අවශ්‍ය වන්නේ. මොකද අපි යෝනිසෝ මනසිකාරය කියන එක අපේ පාඨකයන්ට පැහැදිලි කරන්නට ඕනේ. දැන් මෙතනදී අපි ගත්තොත් අපි ద్వාරත්‍රෙන් කටයුතු කරනවා. එහෙනම් වැඩ කරනවා. කටින් කතා කරනවා. සිතින් හිතනවා. අපි වචනේ ගත්තොත් කට අපි සාමාන්‍යයෙන් ඔහේ හිතට එන දේ සියල්ලම අර ඩෝන් ගාලා එළියට දානවා නම් ඒක අයෝනිසෝ මනසිකාරය. අවිචාරවත්ව වචන පිට කරනවා. ඔව් අවිචාරවත්ව වචන පිට කරනවා. ඊළඟට අපි දැන් වචනයක් කියන්න කලින් අතර මේක හුරු වුණාට පස්සේ දැන් කෙනෙකුට දෙන්න පුළුවන් මේ වැඩේ කොහොමද වචන කතා කරන්නේ කියලා. නමුත් මේ දේ හුරු වුණාට පස්සේ ඒක බොහොම ක්ෂණිකවම යෝනිසෝ මනස්කාරයෙන් යුක්තව අපිට වචන පිට කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි වචනයක් එළියට දාන්න කලින් අපි හිතනවා නුවණින් මෙනෙහි කරනවා මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද? එතකොට හිතනවා නම් ඒ අසත්‍ය අපි කියන්නේ හැබැයි සත්‍ය කියන්න යන්නෙත් නෑ ඊට පස්සෙත් අපි පොඩ්ඩක් හිතනවා මේ සත්‍ය කීමෙන් අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද මේක කුසල්ද අකුසල්ද? අන්න ඒක තමයි අපි හන්නේ. තවත් තැනක් තියෙනවා එතෙන්දී විසඳ ගන්න. දැන් සමහරු කියනවා මාට ඇහිලා තියෙනවා. ඇත්ත කියන්නේ බිමිඳ ගන්න බය වෙන්න ඕනේ. මං නම් ආයේ ඇත්ත කියත් ඇත්ත කියනවා. කට කෑවත් මං ඒවට බය නැහැ කියලා. එහෙම වීරත්වයක් ආරෝපණය කරගන්න. ඒක ගැළපෙනවද අපි හන්නේ? ඒක ඇත්තටම පැරණි කියමනක් තියෙනවා තමයි. නමුත් තථාගත ධර්මයේ අනුව නම් ඒක ගැළපෙන්නේ නැහැ. එහෙමයි. මොකද එහෙම පැත්තක් ගියත් ඇත්තක් කියන එක ඒ කියන්නේ Tamanට අනර්ථයක් වෙලා ඉවරයි. Tamanට අනර්ථයක් වෙලා ඉවරයි. සත්‍ය යනවා කියන්නේ ඒකනේ. සත්‍ය යනවා කියන්නේ ඒකයි. ඉතින් ඇත්තටම සාමනහත එහෙම කරන්න හොඳ නැහැ. අපි අර අර විදිහට නුවණින් මෙනෙහි කරලා මම මේ කියන්නේ යන සත්‍ය වුණත් මේකෙන් අනර්ථයක් සිද්ධ වෙනවා නම් ඒක වළක්ව ගන්නවා. අර්ථයක් සිද්ධ වෙනවා නම් ඒක කියනවා. ඉතින් මේ විදිහට අර්ථය මෙනෙහි කරලා අනර්ථය මෙනෙහි කරලා අර්ථාන්විතව කටයුතු කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඉතින් මේක හැම දෙයකටම අපිට යොදා ගන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා මේ දැන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නයට අපි ගත්තොත් ඇත්ත කියලා හැම දෙයක්ම එළියට දාන්න ධර්මයේ ඉඩක් නැහැ. එහෙමයි. ඒ කියන්නේ ඇත්ත වුණත් අවශ්‍ය තැනදී සුදුසු වෙලාව බලලා අහන අයගේ මානසිකත්වයේ බලලා තමයි කතා කරන්නේ. කතා කරන්නේ. එමයි. අපේ හාමුදුරුවෝ මේ කරුණු සිහිපත් කරපු වෙලාවේ මට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවන්ට දීපු උපදේශයක්. ඒ තමයි පච්චවෙක්ඛේත්වා පච්චවෙක්ඛේත්වා කෝ රාහුල වචී කම්මං කාතබ්බං. රාහුල වචනයෙන් යම් කිසි දෙයක් කියනවනම් නිතරම ප්‍රතිවේක්ෂා කරන හාමුදුරුවෝ කියු විතර යෝනිසෝ මනසිකාරේ නුවණින් කල්පනා කරලා බලන්න. කුමක්ද කල්පනා කරලා බලන්න ඕන. පළවෙනි එක තමයි අත්ත්ව්‍යාබාධායප සංවත්තති. මේ මේ ප්‍රකාශය මට කරදර පිණිස පවතීද? ඒ වගේම පරව්‍යාබාධායප සංවත්තති. මේක මට කරදරයක් නෙවෙයි. හැබැයි අනිත් අය අමාරු වෙටේද මම මේ කරන ප්‍රකාශය තුළ. ඒ වගේම උභයව්‍යාදා උභයව්‍යාබාධායප සංවත්තති. මටයි අනිත් අයටයි දෙකොල්ලටම කරදර වෙයිද කියලා කියන්න කලින් හිතන්න කියලා තියෙනවා. දැන් අපි හැමෝම කිව්වාගේ අර එක සැරේටම අවිචාරවත් වචන එළියට දැම්මොත් පස්සේ ලත වෙන්නේ වෙනවා නේද? නේද? ඇත්තටම අපි හඳුනන්නේ ඉතින් අපි කල්පනා කරලා බැලුවොත් අපිට වැඩියෙන්ම ප්‍රශ්නේ ඉන්නේ මේ කට නිසානේ. එහෙමයි. අපි සමාජය ගත්තත් මේ අරම කිව්වා මෙහෙම කිව්වා මේ වචනය පරිසම් කරගන්න පුළුවන් නම් ගොඩාක් ප්‍රශ්න වලින් අයින් වෙලා ඉන්න පුළුවන්. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ දැන් මේකේ ඉන්ද්‍රයන්ට එක එක උපමා දීලා තියෙනවා. බලන්න මේ දිවට දීපු උපමාව මේ දිවේ ඇත්තටම ඇටක් නැහැනේ. ඇට නැති දිව කියන්නේ එතකොට දැන් මේ දිවට බුදුරජාණන් වහන්සේ මේ ඇට නැති දිවට දීලා තියෙන උපමාව තමයි කෙටේරිය වගේ කියලා. ඒ තරම් මේක හරි භයානකයි මේ වචනේ. මේක සාමාන්‍යයෙන් ඇට නැති එකක් ශක්තිමත් නෑ. හැබැයි කෙටේරිය කියන්නේ මහා බරපතල ශක්තිමත් ආයුධයක්. ශක්තිමත් ආයුධයක්. ඉතින් තථාගතයන් ඇයි එහෙම උපමාවක් දේශනා කරන්නේ? ඒක ඇත්තටම සාමාන්‍යයෙන් මුසාවාදයෙන් මුසාවාදේ නැත්නම් පංචශීල පංචශීල ප්‍රතිපදාවේ අපි දැන් සාමාන්‍යයෙන් සමාජයේ බොහෝ දෙනා හිතන්නේ සැහැල්ලුම සිපපදේ තමයි මුසාවාදය කියලා. එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම තුළ සඳහන් වන්නේ උන්වහන්සේ දේශනා කරන්නේ බොරු කියන කෙනාට කරන්න බැරි අකුසලයක් නැහැ. දැන් විසුන් වහන්සේලා හැටියට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සම්නිපතිතානං වූ භික්කවේ ද්වංකරණිය මහණනි එකතු වුණා වැඩ දෙකක් වෙනවා කරන්න. එක්ක ධර්මයේ කතා කරන්න ඕන. නැත්තම් විවේකීව ආර්ය තුෂ්ණිම් භාවයෙන් විවේකීව භාවනා කරන්න ඕන. ඒකෙන් තේරෙනවා මේ වචනයෙන් අපිට තේරුම් නැතුවට පුදුම විදිහට කෙලස් ගලන තැනක් වචනේ. එහෙයි. ඒ නිසා මේ සමහරලාට දැන් උපසම්පදා භික්ෂුවකගේ මහානකම පවා නැති වෙන්න පුළුවන් මේ වචනේ. එහෙම වචනයක් පිට කරපු ගමන් පරාජිකා වෙන්න පුළුවන්. පරාජිකා වෙන්න පුළුවන්. මේ සංඝාදේශ වෙන්න පුළුවන්. තුල්ලත්ය වෙන්න පුළුවන්. ඒ නිසා මන් සතු නොවන ගුණාංග තමන් අරහත් ඵලයටපත් වෙලා නැතුව වෙනත් වෙනත් මාර්ග ඵලවලටපත් වෙලා නැතුව ඒවා තියෙන බව වචනෙන් ප්‍රකාශ ප්‍රකාශ කිරීම ඊටාම භයානකයි. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ දැන් මේ මුසාවාදයේ කියන සිල්පදය පිළිබඳව අපි තවදුරටත් කල්පනා කරලා බැලුවොත් මේක වචනෙන් වෙන දුෂ්චරිතයක් හැටියට අපි හඳුනාගත්තා. එතකොට මේ සාමාන්‍යයෙන් හාමුදුරු මතක් කළා දැන් මේ අපි හැමෝගෙම කටේ තියෙනවා මේ කෙටේරියක් කියන්නේ කුරිසස්සහි ජාතස කුඨාරි ජායති මුඛේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ කටේ තියෙන කෙටේරිය වාග්මය වචන නැමැති කෙටේරියෙන් හදවතට කෙටුවොත් හදවත පතුලටම කිදා බහන බරපතල පීඩාවන් ඇති කරන්න ඒක හේතුවක් වෙනවා. ඒ වගේම අපි හඳුරන්නේ මට මතකයි මේ බොහොම ලස්සන කතාවක් මේ කවියක් තියෙනවා. මහනෙල් සුවඳමය කුඩ මසු පිලි ගඳමය දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය. දැන් මානෙල් මල් පිපෙන්නේ වතුරනේ අපේ හඳුර. මානෙල් මල් සුවඳයි. සුවඳ හැමන මානෙල් මල් පිපෙන්නේ වතුරේ. කුඩ මසු කියන්නේ පුංචි පුංචි පිළි පොඩි මාළු මාළු පිළිගඳයි. හැබැයි මේ මාළු ගඳ ගහන මාළුන්ට ජීවත් වෙන්න උපකාර වෙන්නේ වතුර. දෙකට එක දියමේ. මේ දෙකටම පවතින උපකාර වෙන්නේ මේ එකම දිය වතුර. ඒ වගේ හොඳට නරකට දෙකට කටමයි. හොඳ කියන්නේ කටින් නරක කියන්නේ කටින්. ඒ නිසා කට රැක ගැනීම ඊටාම වැදගත් කාර්යයක්. ඒ වගේම අපි හාමුදුරු මතක් කළා වගේ අමාරු කාර්යයක්. හාමුදුරනේ දැන් මුසාවාදය කියන සිල්පදය සමාදන් වෙච්ච කෙනෙක් වලකින්න ඕන බොරුවෙන් විතරද දැන් දැන් අපි දන්නවනේ වචී දුෂ්චරිතය කියලා තවත් තියෙනවනේ හඳුන්වන වචනින් කරන වැරදි ටිකක් මම ඉතින් බොරු කියන්නේ නැහැ කියලා විතරනේ පොරොන්දුනේ ගේලම් කියන්නේ <laughs> නැහැ කියලා කිව්වේ නැහනේ කියලා සමහර අය එතනින් ඒක ලිස්සලා හැරිලා සහැල්ලු උඩ ගන්න අවස්ථාවක් තියෙනවා. ඒතර පන්සිල් රකින්න කෙනෙක් ඒ වචනෙන් වෙන අනිත් දුෂ්චරිත වලින් වළකිය යුතු නැද්ද හාමුදුරනේ? එහෙම නැත්නම් මේ බොරුව විතරමද බොරුවෙන් විතරමද වළකින්න ඕන? ඇත්තටම පරිපූර්ණ සීලයක් ආරක්ෂා කරන කෙනෙක් අපි ඇත්තටම මේ සීලය අපි විශේෂයෙන් බෞද්ධයා උපකාර කරගන්නේ ඊළඟ චිත්ත විසුද්ධිය පිණිස. අපි සත්ත්ව විසුද්ධියක් නැතුව අපිට නිවන් දකින්න බෑනේ. එහෙමනම් මේ ගතානුගතික ශික්ෂාපද රැකීමක් නෙවෙයි විශේෂයෙන් බෞද්ධයන් හැටියට නිවන ඉලක්ක කරගත්ත නිවන ඉලක්ක කරගෙන තමයි අපි සිල් ආරක්ෂා කරන්නේ. එහෙමයි. ඒ සිල් ආරක්ෂා කරන කෙනා සුපිරිසු සීලයක් ආරක්ෂා කරන්න ඕන. ආ මම මේ පංචිල් රකින්නවා. එහෙම කියලා අනිත් ඒවා මෙහෙම බේරෙන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ නීතියකට කොටු වෙලා රකින්නව නෙවෙයි. අවබෝධයෙන් මේක විමුක්තියට හේතු වෙනවා කියන හැඟීමෙන් ඒ හැඟීමෙන් ආරක්ෂා කරනකොට දැන් අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු දෙත් අනිත් වචනයෙන් වන ඔය පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා. කියන මේ ටික. ඇත්තටම දැන් අපි උදා රාජීව අෂ්ටමක සීලය සමාදන් වෙනකොට ඒ ටික කියනවා. ඒ ටික කියනවා. අන්සිල්වලදී කියෙන්නේ නැහැ. කියෙන්නේ නැහැ. එතකොට අර සමහර හිතෙන්න පුළුවන් එහෙනම් ඒ ටික කඩන්න පුළුවන් කියන හැඟීම එන්න පුළුවන් කියලා. නෑ දැන් ඇත්තටම දැන් ආජීවත්තමක සීලේ සම්බන්ධව සුරාමේරේ නෑ. එහෙමයි. එතකොට සුරාමේර එතන පැහැදිලි කරන්නේ පංචිල් වල සුරාමේරය තියෙනකොට කෙනෙක් කේලම් කියන්නේ නැහැ. සුරාමේරය වළකිනකොට සිහිය තියනවා නම් කේලම් කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ, පරස වචන කියන්නේ නැහැ. අතනදී ඒ තුන සමාදන් වෙනවා. ආදි වට්ටම සීලේදී මේ පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා. ඒ තුන කරන්නේ නැත්නම් යා සුරාව බොන්නෙත් නැහැ. ඒ මොකද සුරාව බොනකොට තමයි ඇත්තටම මේ අපි ගැන කතා කරන්න පුළුවන් අපිට. එතකොට පංචිල් ආරක්ෂා කරන කෙනෙක් අනිවාර්යයෙන්ම කේලාම් වලින් අත මෙදෙන්න ඕන. ටිකක් අයින් වෙන්න ඕන. මොකද ඒ හොරුව එනවා. දැන් බොරු කියන්නේ නැතුව ඉතා හොඳින් ඒ ශික්ෂාපදේ ආරක්ෂා කරන කෙනෙක් කොහොමත් කේලම් කියන්න පෙළඹෙන අවස්ථාවලුයි. එහෙමයි. ඊළඟට හිස් වචන, පරුස වචන කියන්න යෙදෙන අවස්ථා අඩුයි. මොකද එයා හොඳ සීලයක් මොකද ආරක්ෂා කරන්න අමාරු ඒ මුසාවාදා ශික්ෂාපදේ ආරක්ෂා කරන කෙනෙක් අතින් ඊතුරු ශික්ෂාපද තුන කැඩෙනවා කියන්නේ ටිකක් අමාරුයි. එහේ. අනිත් එක තමයි මේ දැන් ආජීව ශ්‍රමක සීලය සමාදන් වෙනකොට අන්තිමට කියනවානේ මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. එතකොට හරියට අපි ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් අපි හන්නේ මේ මිච්ඡා ජීවා වේරමණී සිල්පදේ තුල අර සුරාමීරේ මජ්ජපමා දට්ඨාන විරමණ එක ශික්ෂාපදේ තියෙනවා. තියෙනවා. මොකද වැරදි ජීවන පැවැත්මෙන් ඈත් වෙනවා කියන එක. එහෙමයි. එතකොට අනෙක් කාරණාව තමයි අපේ හාමුදුරනේ දැන් සමහර අපි දන්නවා මේ අම්මලා මේ ළමයි නලවන්න එහෙම ගාම අඬන්න ගත ඔන්න පුතේ බිල්ල එනවා එහෙම ආදි වශයෙන් පොඩි පොඩි බොරු කියනවා අවස්ථා තියෙනවා වෙනත් වෙනත් දැන් හේතුව දරුවා හදා ගැනීම සඳහා අර ඉන්ටෙන්ෂන් එක කියන්නේ කියන්නේ උමනාව ඕනෑකම අවධානය වෙනස් එකක් වෙන්න පුළුවන්. නමුත් එතනත් ඉතින් බොරු කීමේ චේතනාව, රැවැටීමේ චේතනාව, ඒ සඳහා පාවිච්චි කරන වචන යම් යම් දේවල් තියෙනවා. එතකොට අපි හඳුරන්නේ සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගමු බොරුවක් සම්පූර්ණ වීමට මුසාවාද මේ සම්පූර්ණ වීමට අවශ්‍ය හේතු වෙන කාරණා මොනවද කොහොමද මෙතෙන්දී අපි ඒක ගලපගන්නේ ඔව් ඇත්තටම දැන් ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර වගේම මුසාවාද ශික්ෂාපදයක් සම්පූර්ණ වෙන්නට කරුණු හතරක් තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි මුසාවක් වීම. බොරුවක් වීම. එහෙමයි. ඊළඟට බොරු කියන මුසා කියන සිත. සිත කියන්නත් ඕන. ඒ කටට ඇවිල්ලා එකපාරම හදිස්සියෙන් කිව්වට ඒක බොරුවක් වෙන්නේ නැහැ. එතන බොරු කියන හිත කියන්නේ හඳුනන්නේ රවට්ටන හිත. රවට්ටන හිත. රවට්ටන හිත කියන්න ඕනේ. මුලා කරන හිත, අන්තනික හිත. එහෙමයි. ඊළඟට ඒ සඳහා කයෙන් හරි වචනෙන් හරි කරන හැඟවීම. ඒ කියන්නේ උපක්‍රමය. උපක්‍රම. සමහරවිට කටින්ම කියන්න ඕනේ නැහැ. බොරු කරන්න පුළුවන්. බොරු කරන්න පුළුවන්. බොරු ලියන්නත් පුළුවන්. ඒ අනුව බලනකොට බොරු ලෙඩ ගන්නත් බොරු ලෙඩ ගන්නත් <laughs> පුළුවන්. එතකොට ඇත්තටම කොහොම හරි වචනෙන් හරි කයෙන් හරි මේ කරන උපක්‍රමය. උපක්‍රමය. ඊළඟට මෙතන විශේෂත්වයක් තියෙන ස්වාමීන් වහන්සේ අවසාන කාරණේ ඒ කියන කෙනා ඒක පිළිගන්න ඕන. අහන කෙනා. අහන කෙනා. එහෙමයි. ඔව්. කියන කෙනා යම් කියන කෙනා රැවටීමේ චේතනාව තියෙන්න ඕන. අහන කෙනා අහන කෙනා මේක පිළිගන්න ඕනේ. රැවටෙන්න ඕනේ. රැවටෙන්න ඕනේ. රැවටුනේ නැත්නම් දැන් අපි නිතරම බොරු කියන ආ ඔය මිනිස්සයා කියන්නේ බොරුවක් කියලා කිව්වොත් අර කියපු කෙනාට මුසාවාද මේ සිකපදේ සම්පූර්ණ වෙන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ අන්දරේ බොරු කියනකොට රජුරු ගණන් ගන්නේ නැහැ වගේ. ගණන් ගන්නෑ වගේ. මෙයා කොහොමත් ඉතින් බොරු කාර්යනේ බොරු කියන එක නෑනේ කියලා. එතකොට ඒක පොඩි වාසියකුත් තියෙනවා. වාසියකුත් තියෙනවා. නමුත් ඉතින් ඒකෙන් අපිට වාසියක් වගේ පෙවුනාට දැන් මේ මිනිස්සයා කියන කිසිම දෙයක් ගණන් ගන්නෑ කියන එකම මහා ලොකු අවාසියක් වෙලා තියෙනවා. ඒකට අපි හාමුදුරනේ එතනදී අපි අවධානය කරගන්න ඕනේ එතන බොරුවක් වෙන්නේ නැහැ කියන එක නෙවෙයි එන්නේ මේ අර බොරු කර්මපතය කර්මපතයක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ කියන එකයි නතුව බොරු කියන කීමේ චේතන රැවටීමේ චේතනාව කියන ඒකෙන් උපක්‍රම යොදනවා ඒ වගේම ඒ බොරුව කියනවා එකම දේ කිව්වට රැවටෙන්නේ නැහැ. රැවටෙන්නේ. ඉතින් කාරණා තුනක් අපිට කර්ම පතයක් වෙන්නේ නැහැ. ප්‍රවෘත්ති විපාකයක් අනිවාර්යෙන්ම තියෙනවා. මොකද චේතනාව පැහැදිලිවම තියෙනවා. තියෙන නිසා. එහෙමයි. ඒතර මේ කාරණා හතර මුල් වෙලා කවුරු හරි කෙනෙක් බොරුවක් කියනවා අර කලින් කියපු විදිහට අපි හඳුරන්නේ මේ ළමෙක් පරක්කු කරගන්න. එහෙම නැත්නම් දරුවෙක්ව යම් කිසි වරදින් මුදවා ගැනීම සඳහා එහෙම නැත්නම් මහ වෙන විශාල අනර්ථයක් වළක්වා ගැනීම සඳහා අම්මල තාත්තලා සමහර අවස්ථාවලදී ළමයි රවට්ටන අවස්ථා තියෙනවා. එතකොට එතකොට අපේ සම්මාන පෙවෙනි අවස්ථාවල දැන් ඇත්තටම අම්මා තාත්තලා දරුවෝ හදාගන්න. සමහරට ඒවත් පුංචි පුංචි බොරු කියනවා. ඉතින් සමහරලාට දරුවෝ නලවන්න පොඩි විහිළු කරනවා. බොරුවෙන් විහිළු කරනවා. දැන් ඒ වගේ අද සමාජය ගත්තාමත් බොරුවෙන් විහිළු තියෙනවානේ. ඉතින් ඇත්තටම බුදුරජාණන් වහන්සේදා රාහුල ස්වාමීන් වහන්සේට විශේෂයෙන් මතක් කළේ උන්වහන්සේ සිහිපත් කළේ අම්බලට්ටික රාහුල වාද සූත්‍රයේදී පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ ඉන්න කුටියට වැඩිහම රාහුල ස්වාමීන් වහන්සේ පෙන් වාදනයක් අරගෙන තථාගතයන් වහන්සේ ශ්‍රීපතු දොහණය කරනවා. තථාගතයන් වහන්සේ වතුර චූට්ටක් ඉතුරු වෙන්න කියන්නේ අඩිය පොඩ්ඩක් ඉතුරු වෙනකොට ඇදින්දා රාවණ හෝම නවත්තන්න කියනවා. නවත්තන්න කියලා බුදුරජාණන් වහන්සේ දැන් මොකද මේ සාමණේර සීලය ස්වාමීන් වහන්සේ තාම ශනිකව කැඩෙන්න පුළුවන්. එකක් හඳුනු 10ම ගේ 10 යනවා. දැන් මොකද අපි සාමණේර අවදී අපි සීල සමාදන් වන්නේ පානාතිපාතා වේරමණී. අදින්නාදාන වේරමණී. අබ්‍රහ්මචර්යා වේරමණී. සික්ඛාපදං කියලා තේනවා නේද? සික්ඛාපදං. ඔව් සික්ඛාපදං කියලා. අතරම පානාතිපාතා වේරමණී සික්ඛාපදං. අදින්නා දාන වේරමණී සික්ඛාපදං. ඒතර එක අන්තිමට තමයි විමානද සික්ඛාපදං සමාදියාමි කියලා මේ ටික එකට එක නූලෙන් තමයි ගැට ගහන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රාවණ ස්වාමීන් වහන්සේ හත්හෙදිරි කුඩා ස්වාමීන් වහන්සේ නම ඉතින් අනාගතයේ බලලා අනාගතයේ වැඩ ඉන්න සියලුම සාමණේර ස්වාමීන් වහන්සේලා උදෙසා උන්වහන්සේ ලොකු අවවාදයක් රාහුල ස්වාමීන් වහන්සේගේ කායත්‍යාක් කරගෙන උන්වහන්සේ පැහැදිලි දේශනා කරනවා. උන්වහන්සේ වදාරනවා වතුර පොඩ්ඩක් ඉතුරු කරලා රාහුල මේ වතුර ප්‍රචූර්ට පේනවා. එහෙමයි භාගතුන් වහන්සේ පේනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන රාහුල මේ කුරු කියන පැවිද්දාගේ මහානකමක් මේ වතුර චුට්ට වගේ. බොහොම පොන්චි දෙයක්. ඊළඟට ඒ වතුර ටික තථාගතයන් වහන්සේ විසිකරන්න කියනවා රාහුල ස්වාමීන් වහන්සේ රාහුල ස්වාමීන් විසිකරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරන රාහුල බොරු කියන පැවිද්දාගේ මහානකම අර විස කරපු වතුර ටික වගේ. ඊළඟට මේ වාදනයේ මූණින් නමන්න කියනවා. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ මේක මූණින් නමනවා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරන බොරු කියන පැවිද්දාගේ මහානකමත් හරියට මේ මූණින් නමපු එකක් වගේ. ඊළඟට මේ වාදනය නැවත උඩු අතට හරවනවා. උඩු අතට හරවන්න කියනවා. හරවලා රාහුල ස්වාමීන් වහන්සේ වදාරනවා. රාහුල දැන් ওই වාදනේ මුකුත් නැහැනේ. අන්න ඒ වගේ බොරු කියන පැවිද්දාගේ මහානකම හරියටම හිස් එකක් වගේ. කියන්නේ කිසිම හිස් භාජනයක් වගේ. ඒකෙන් තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ දැන් අපිට සාමාන්‍යර අවදියේ සාමණේර බණ දහම් පොතේ පැහැදිලිවම තියෙන සිනහාමුතුම් හින්වත් අපිට බොරුවක් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපේ කෙනෙක් අම්මා කෙනෙක් වුණත් තාත්තා කෙනෙක් වුණත් තමන්ගේ දරුවෙක් හදාගන්න බොරුවක් නොකියනවා නම් ඉතාම හොඳයි. ඒකට වෙනත් වෙනත් සම්‍යක් ප්‍රයෝග යොදා ගන්නවා. පස්කම් භාවිතා කරනවා නම් ඉතාම හොඳයි. එහෙමයි. ඒ වගේම අපේ හඳුරන්නේ අර මට මතක් වෙනවා තව කතාවක් තියෙනවා. බොහොම හිතුවක්කාර දඩබ්බර පුතෙක් හිටියලු. ඉතින් මේ පුතාට අම්මා පදින් අවවාද කරනවා එහෙම යන්න එපා කියලා. එක දවසක් මේ පුතා ගමනක් යන්න හදද්දී අම්මා කියනවා පුතේ යන්න එපා යන්න එපා කියලා. නමුත් අම්මා කියන දේ අහන්න නැතුව මේ පුතා මේ හිතුවක්කාර විදිහට ගමන පිටත් වෙලා ගිය. එහෙම යනකොට අම්මට කේන්ති ගිහිල්ලා අම්මා කියන තෝ යකා කාපිය කියලා. ඉතින් ඕනෑගේ කාපුවාවේ කියලා මෙයා පිටින් හිතට ගැම්ම අරගෙන ගියා. කැලයක් මදින් යද්දී කොහොම හරි මේ ළමයාගේ අවාසනාවට කැලේ හිටපු යක්ෂයෙක් අමනුෂ්‍යෙක් මේ ළමයාව අල්ලගත්තලු. අල්ලගත්ත ගමන්ම මෙයාට මතක් වෙන්න ගත්ත අම්මගේ උපදේ මේ මේ අම්මගේ කතාව වචනය. ඒතර දැන් සමහර ඉන්නෝනේ අමාරුවේ වැටෙන්නේ නැති තාක්කල් අම්මලා තාත්තලා කියන ඒවා ගණන් ගන්නෑ. අමාරු වැටුනහම තමයි මට අනේ දෙයනේ අම්මා මේක කියවනේ අම්මා කියපු දේ ඇහුවනම් අපිට මෙහෙම වෙන්නේ අද කියලා ලත වෙන ළමයි ඕන තරම් අපි සමාජයේ ඉන්නවා. ඉතින් මෙයාට මතක් වුණා. ඒ මතක් වෙච්ච ගමන්ම මෙයා ප්‍රාර්ථනාවක් කළා. මොකද්ද? අනේ අර අම්මා ඒ වචනේ කියපු වෙලාවේ අම්මගේ කටින් පිට වෙච්ච වචනය නෙවෙයි අම්මගේ හිතේ තිබිච්ච වචන ඉෂ්ට වේවා එහෙම වෙනවා එහෙම ප්‍රාර්ථනාවක් කරනවත් එක්කම අර යකා අර ළමයා බිම තියලා ගියා කියලා සඳහන් වෙනවා. මොකද අම්ම කෙනෙක් කේන්තියෙන් ඒ වගේ වචනයක් කිව්වාට ඉන්ටෙන්ෂන් එක කියන්නේ වුමනාව. ඇතුලේ තියෙන මහා සෙනෙහසක්. සෙනෙහසක් අර වරදී මුදවා ගැනීම සඳහා තමයි කරන්නේ. හැබැයි වරදින් මුදවා ගැනීම සඳහා උනත් කරන්නේ හොඳ දෙයක් නෙවෙයි. මොකද ද්වේෂයෙන් කරපු ප්‍රකාශනයක් වෙනවා. එතකොට දැන් එතනදී ළමයා වරදින් මුදවා ගන්න ගිහිල්ලා අම්මාටත් අකුසලයක් වෙනවා. ඉතින් ඒක ළමයාගේ පැත්තෙන් බැලුවොත් ළමයට හොඳක් වෙන්නේ හැබැයි අම්මගේ පැත්තෙන් බැලුවොත් අම්මට අවඩක් වෙනවා. ඒක සංසාරයට වැටෙන්න හේතුවක්. ඒ හින්දා තමයි ළමයි හදලා නිවන් දකින්න බෑ කියලා කියන්නේ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ ළමයි හදන්න එපා කියලා. විවාහ වුණා නම් අනිවාර්යයෙන්ම ඒ දරුවන් ප්‍රජාව දායාද කිරීම දෙමව්පියන්ගේ වගකීම විවාහ වෙන්නේ ඒ සඳහා වෙනත් පටුලාමක කාමුක අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා නෙවෙයි. ඉතින් කරුණා මෛත්‍රියෙන් අපි හාඳුරු කිව්වා වගේ වන් වැරදි වලට අනුකූල නොවි කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි මේ ධර්මයේහි භාවිතය හික්මෙනවා ධර්මයේ පුරුදු කරනවා පුහුණු කරනවා කියන්නේ ඒක. අමාරු අවස්ථාවලදී ඒක කොහොමද ජීවිතේට ගලප ගන්න කියන එක. අනිත් එක අපි හාඳුරන්නේ දැන් සමහර අය බොරු පුරුද්දක් විදිහට කියනවා. කිසි ගාණක් නැහැ පුරුදු වෙලා විහිළුවට බොරු කියනවා. ඊළඟට ඒක විහිළුවටම ගිහිල්ලා ඊට පස්සේ විහිළුකාරී බවට පුරුද්දක් විදිහට මේ යනවා. කොහොමද එහෙම පුරුද්දක් විදිහට කියන ඒවායින් අපි වලකිනේ පුරුද්ද අපහැර ගන්නෙ කොහොමද අපි? ඔය ඇත්තටම දැන් අපි කුඩු බොන මනුස්සයාට බහිනවා මේ කුඩු වලට ඇබ්බැහි වෙලා කියන. එහෙමයි. මේ මත්පැනට ලොල් වෙච්ච මනුස්සයාට අපේන මේකට ඇබ්බැහි වෙලා කියලා. එහෙමයි. හැබැයි ඉතින් ඇත්තම කියනවා නම් බොරුවට බොරුවටත් තියෙන ලොකු ඇබ්බැහියක්. එහෙම ඇඩික්ට් වෙනවා. ඔව්. ඉතින් මේ ඇබ්බැහිය නතර කරගන්නවා කියන එක ලෙහෙසි වැඩකුත් නෙවෙයි. මොකද සමහරුන්ට ඇබ්බැහි වෙනවා කියන්නේ හැම නිතරම කරලා පුරුදු වීම තුල වෙන එකක්ද? නිතරම කරලා පුරුදු වෙන පුරුදු වීම තුල වෙන දෙයක් ස්වාමීන් වහන්සේ මොකද මම එකට පුංචි කතාවක් කියන්නම් අපි දන්න අයියා කෙනෙක් අපි අයියා කියලා කියන්නේ මේ මහත්තේ එයා හරිම හොඳ කෙනෙක්. හැබැයි මේ මහත්තයා සාමාන්‍ය හරියට බොරු කියනවා. නමුත් ස්වාමීන් වහන්සේලාට පුදුම තරම් හිතවත් දවසක් මම දැක්කා අපේ අනේ එතනත් මම දකිනවා අපේ හාමුදුරුවන්ගේ තියෙන සුවිශේෂී ගුණයක්. හරියට බොරු කියනවා. හැබැයි හොඳයි. ඒ කියන්නේ මොකද්ද? එක්කෙනෙකුගේ එක දුර්වලකමක් තියෙන පුළුවන්. නමුත් ඒ දුර්වලකම මුල් කරගෙන පුද්ගලයා හම්බුනේම නරක මිනිසෙක් කියලා හංගඩු ගහලා කොන් කරන්න එපා. එයාගේ තියෙන හොඳ දේ පැත්ත ආගය කරනවා. දැන් දැන් අපි ඒක හාමුදුරන්ගේ තුන සුවිශේෂ ගුණයක්. දැන් අපි බලන්නේ කොහොමද මේ අයියාගේ මේ ඇබ්බැහිය ගැන එතුමා අපිට බොහොම හොඳයි. ඒ හොඳටම තේරෙනවා මෙයා බොරු කියන අපිට. හැබැයි හරි විවෘත කෙනෙක් ඕන දෙයක් කියන්න පුළුවන්. දවසක් මම මේ අයියට කිව්වා අයියා අයියා හරිම හොඳයි. මොකද මේක ඒ තරමට වැඩි වුණා. ඒකයි හරිම හොඳයි. එයාගේ තියෙන පොඩි පුංචි දුර්වලතාවයක් ඒක කිව්වට කමක් නැද්ද? අනේ ස්වාමීන් වහන්සේ මම මේ උභාන්සල ඇතුළු කරන්නේ වැඩි හදාගන්න. මේවා දැනගන්න තමයි කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. අතර මේක පස්ස තරහ වුනේත් නැහැ. ඒක හාමුදුරු බොහොම මට සිලිටි විදිහට පිළිගන්න හිතන තාලෙට කියන්නේ නැති. මම එහෙම කිව්වයි අයියට. ඉතින් අතර මේ මම අය කිව්වා අයියේ මේ අයියාගේ තියෙන වටිනාකම සංඝයාට මම දැක්ක දවසක් ස්වාමීන් වහන්සේ නමක් අසනීප වෙලා ඉන්නකොට අයියා පොඩි හාමුදුරුවෝ කවනවා. ඒ තරම් හොඳ මිනිස්සෙක් ඕන වෙලාවක ස්වාමීන් වහන්සේ නමක් අසනීප වුණාම ඕන රැයක වාහනේ අරන් එනවා. ඉතින් මම අයියාගේ දැකපු මේ දුර්වලතාවය අපි පෙන්වන්න නැත්නම් අපි අසත්පුරුෂයෝ. අපි ඇසුරු කරන කෙනාගේ වරදක් තියෙනවා ඒක පෙන්වන්න ඕනේ. මේ කියන්නේ කියන්නේ ස්වාමීන් වහන්සේ කියලා බොහොම මේ උනන්දුවෙන් කිව්වා. ඉතින් මං කෝ අයියා අයියා පොරු කියනවා. මට ඒක අහුවෙලා තියෙනවා මේ මේ අය බොරු කියන්නේ කිසි බලාපොරොත්තුවක් නැතුව. ඉතින් සමහර බොරු කියනවා තමන්ගේ මොන මොන හරි දේවල් බලාපොරොත්තුෙන්. අයියට එහෙම කිසිම දෙයක් නැතුව අයියාගේ දැන් සමහරවිට අපෙන් දැන් ගිලම්පස වන්දර කෝප්පේ අර යනවා. ආ මං කෝප්පේ ගෙනිච්චේ නැහැ කියන අර ඒ වගේ හැම දෙයකම එහේ බොරු කියවෙනවා. ඒ වෙලාවේ අයියා මේ අපේ ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා මතු කරපු දෙයටත් ඒක හරි වටිනවා. ඒ අයියා පුදුම කතාවක් කිව්වා. ඒ අයියා කිව්වා ස්වාමීන් වහන්සේ මේකට ඇත්ත මං දන්නවා අපේ නෝනක් කියනවා ඒ උත්තර බොරු කියන්නේ කියලා. මට ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඒක ප්‍රධානම දේ තමයි ස්වාමීන් අපේ අම්මා. අපේ අම්මා ඉස්සර මටයි අක්කටයි මගේ මල්ලිටයි හොඳට පාඩම් කරන්න කියනවා. එහා ගෙදර ආන්ටිට කියන්න කියන පාඩම් කරේ නෑ කියලා. ඉතින් අපේ අම්මා නිතරම අපිට දීපු දෙයක් තමයි වැඩක් කරනකොට කියලා කරන්න එපා. කියලා කරොත් ඒක හරියන්නේ නැහැ. දැන් මගේ යාළුවෝ මට ගොඩාක් නැතිලා තියෙනවා මම දැන් වීසත් හම්බෙලා මම පිටරට යනකම් ගිහිල්ලා එනකම් මගේ යාළුවන්ට කියන්නේ. යාළුවෝ සමහරවිට මාත් එක්ක තරහයි. තරහ වෙනවා. ඉතින් මොකද අපේ අම්මා අපිට කියලා තියෙන එක කියලා කරොත් ඒක හරියන්නේ නැහැ. ඉතින් රෙහා ගෙදර ආන්ටිට කියන්න කියනවා අපි පාඩම් කරේ නැහැ අපි සෙල්ලම් කරා කියලා. ඉතින් මේක අර පුංචි කාලේම මේ දරුවට ඇබ්බැහි වෙලා. ඉතින් අපිත් එක්ක දැන් ස්වාමීන් වහන්සේලාත් එක්ක ඇසුරු කරනකොට පවා නිතර නිතර එයා බොරු කියනවා. ඉතින් අනිත් හැම ගුණයක්ම තියෙනවා. ඉතින් ඉතින් අයියා බොහොම සංවේදී වුණා ඒ අවස්ථාවේ ස්වාමීනාට මම මේක කොහොම හරි අඩු කරගන්න මහන්සි ගන්න. මොකද බුහන්සටත් මේක තේරුණා නේද දැන් මේ මගේ අඩුපාඩුව කියලා. එයා බොහොම කාරුණිකව ඒක බහරගත්තා. ඉතින් ඇත්තටම සමහරට අයියා මේ විවාහ වෙන්නත් ඇති අම්මට කියන්නේ නැතුව වෙන්න පුළුවන්. <laughs> කියලා කරොත් හරියන්නේ නැහැ කියලා කියපු හින්දා. එහෙමයි. ඉතින් මේ එතකොට ඇත්තටම දැන් අපි මේක සම්බන්ධව සාමිධාංශයේ ධර්ම ප්‍රචාර කටයුතු වල එහෙම නිරන් නිසා බටහිර රටවල් වල ඉතින් ඒ අත්ංගේ ජීවිත තුළ තියෙන විශේෂම දෙයක් තමයි ගොඩාක් බොරු කියන එක හරි අඩුයි. එහෙයි. දැන් අපේ මේ බෞද්ධ කියා ගන්න අපි පුදුම විදිහට කටේ තුළ නොගෑවි පුදුම විදිහට බොරු කියනවා. එහෙමයි. එනමුත් බටහිර ජාතිකයන්ගේ සියලු දේම මේ ගණඳ ගන්න කියනවා නෙවෙයි. නමුත් එයත් බොරු කියනවා හරි අඩුයි. ඒක ඒ පුංචි අත්දැකීමක් මම කියන්නේ අපේ නීතිරිකල ආරණ්‍ය සේනාසනයට පැවිදෙන්න ආවා මේ ජර්මන් තරුණයෙක්. එහෙමයි. මේ තරුණයා අවුරුදු 25ක විතර තරුණයෙක්. ඉතින් මේ තරුණයා ඉතින් පසු කාලීනව මහාන වුණා, මහාන වෙලා ඉතින් හොඳට මහානදම් පිරුවා. එයාගේ තාත්තා ජර්මනියේ ඉඳලා මෙයා බලන් ආවා. ඉතින් ඒ තාත්තට ආගමක් නැහැ. ඉතින් තාත්තා කැමති නැහැ මේ තුරුණු ගියේ පස් වෙන පුතා මේ විදිහට හැදිලා ඉන්නවට. ඉතින් මේ පුතා හාමුදුරන්ට ඉංග්‍රීසි භාෂාවත් පුළුවන්, ජර්මන් භාෂාවත් පුළුවන්. තාත්තට ජර්මන් විතරයි පුළුවන්. ඉතින් අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේ දැන් මොකද තාත්තා කැමතිනේ වහන කමේ ඉන්නවට. ඉතින් අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේ කිව්වා මේ දැන් තාත්තා ජර්මන් භාෂාවෙන් කියන දේ පුතා ඉංග්‍රීසියට පරිවර්තනය කරලා අපේ ස්වාමීන් වහන්සේට කියනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ කිව්වා ඔය තාත්තා කියන ඇත්තම කියන්න ඕනේ බොරු කියන්න නැතුව කියලා. මොකද තාත්තා මොනවා කියනවද දන්නේ නැහැ. විහිළුවක් වගේ කිව්වා. ඉතින් පුතා හාමුදුරුවෝ තාත්තට කිව්වා මෙන්න මේ හාමුදුරුවෝ කියනවා තාත්තා කියන ඇත්තම කියන්න ඕන බොරු කියන්නේ නැතුව කියලා. ඉතින් මේ ආගමක් නැති මේ අවුරුදු 60ක විතර මේ සුදු මහත්තයා පුදුම වෙලා නරක වැඩි කරලා වටපිට බලලා කියන මේ මේ මමයි පුතයි විතරක් නෙවෙයි මා දන්න තරමෙන් අපේ પરම්පරාවේ කිසිම කෙනෙක් බොරුවක් කියන මට අහු වෙලා නැහැ. මේ වෙලාවේ අර අපිට පුදුම හිතුණා අපි බෞද්ධ හැටියට මෙච්චර වටිනා ධර්මයක් ලැබිලා අපි මේ බොරුව කියන එක සාමාන්‍යයෙන් වැඩි ගණන් ගන්න නැතුව අපි ගොඩාක් පන්සල් යනවා, දන් දෙනවා, ඊළඟට නොයෙක් මේ පින්කම් වල දෙනවා නමුත් මම හුඟක් දැකලා තියෙනවා මම මේ කාටවත් විවේචනය කරනවා නෙවෙයි මේ පින්කම් වල දෙන මේ ධර්මයේ යනවා කියන අය පවා මේ මුසාවාදයෙන් වළකෙන්න බැරි යම් කිසි ලොකු හේතුවක් තියෙනවා එහෙමයි අපේ අනේ ජර්මනියේ මේ නීතිඥයම නැතුවදනේ. <laughs> මම ඒක අපේ හඳුරන්ගෙන් ඇහුවේ. දැන් සමහරු ඉන්නවා අපේ සමාජයේ ස්වාමිනේ මේ බොරු කීමය වශයෙන් එහෙම නැත්නම් රස්සාවටම බොරු කියනවා නේද දැන් අපි දන්නවා සාමාන්‍ය අලුත් කඩේ පැත්තේ නිතර ඉන්න ඒ වගේ අය ඒ කට්ටියගේ එක්ස්පීරියන්ස් එක වැඩි වුණා අත්දැකීම් වැඩි වුණාම දීවන්නාව මැදට යනවා ඒ කට්ටිය. <laughs> ඒ ආදි වශයෙන් මේ වෘත්තීය මට්ටමින් බොරු කියන පිරිසක් ඉන්නවා. ඉතින් හොඳම බොරුකාරයෝ සමහර වෙලාවට ඉහළින්ම මනාප ගන්න අවස්ථා අපි දකින්න ලැබෙනවා. හාමුදුරනේ දැන් මේ ඒ විදිහට කවුරු හරි කෙනෙක් රස්සාවට අපි දන්නවනේ පැහැදිලිවම අපේ සමාජයේ ඉතින් මේක මගේ රස්සාව කියලා සමහරව ඉතින් ඒක සාධාරණීකරණය කරන හදනවා. රස්සාවට හරි එහෙම බොරු කියනවනම් ඒක කොහොමද ධර්මයෙන් අපි විග්‍රහ කරගන්නේ? ඇත්තටම හාමුදුරනේ දැන් අපි ඉතින් එවැනි කෙනෙකුට දැන් අපි හිතමු ජීවර අමාත්‍යාංශයට ධර්මානුකූලව මම කියන්නේ. ජීවර අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තොත් කෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක මහා කුසලයක්. එහෙමයි. හැබැයි ධීවර අමාත්‍යාංශයේ වැඩ කරන්න ලැබෙනවා කියන එක ඇත්තටම ඒක එක්තරා විදියකින් වක්‍රාකාරයෙන් හරි ඒක අකුසලයක්. සත්වඝාතනයට අනුබල දීමක්. ඉතින් ඇත්තටම දැන් නීති වේදිකෙක් හැටියට ඒ වෘත්තිය හරියට කරනවා නම් ඉතා හොඳින් සාධාරණව ඒ වෘත්තිය කරනවා නම් ඒක හොඳයි. ඒකෙන් අහිංසක ජනතාවට ලොකු සේවයක් කරන්නත් පුළුවන්. කරන්නත් පුළුවන්. මොකද අසාධාරණයට ලක් වෙන අයට යුක්තිය ඉෂ්ට කර දෙන්න. අවස්ථාව හදලා දෙනවා නම් ඒක ඉතාම වටිනා දෙයක්. ඒ කියන්නේ කිසියම් කේස් එකක් මේ නඩුවක් වාරගනිද්දී හොඳට අධ්‍යයනය කරන්න ඕන ඉස්සෙල්ලා මේක මේකෙන් මට බොරුවක් කියන්න වෙන්නේ නැද්ද? මට ඇත්ත කරුණු ටික විතරක් පැහැදිලි කරලා මේක දිනලා දෙන්න පුළුවන්ද කියලා බලලා බාරගත්තොත් එවන් එවෙන් දැන් අද ඔව් අද මේ පිටිනවරු උතින් ඇත්තටම ඉස්සලා විස්තරේ සම්පූර්ණව දැනගෙන ඔයා අද ඉඳලා මෙන්න මේ විදිහට මං කියන ටික කියන්න ඕනේ කියලා හොඳටම බොරු උගන්වනවා. උගන්වනවා. එහෙම. එහෙම ජීවත් වෙන එක අපි මේ වෙලාව විශේෂයෙන් කල්පනා කරන්න ඕන. මොකද බොරුවෙන් තමන්ගේ දරුමල්ල පෝෂණය කරන එක. ඊළඟට මේ මහ පොළොවට පස් වෙන මේ ශරීර කූඩුවක් පරිහරණය කරන්න පෝෂණය කරන්න බොරුවෙන් ජීවත් වෙන එක මහා කිසිම කැමැසිදායක තත්ත්වයක් නෙවෙයි. ඒ ඒ වගේම අපි හන්දරේ අපි මේ වෙලාවේදී අවධානය කරමු. ඉතාලම හොඳින් හාමුදුරු සිහිපත් කළ විදිහට ධර්මානුකූලව සහ වැරදි නොකර නියම විදිහට නීතියට අනුගතව කටයුතු කරන නීතිඥයෝ බොහෝ දෙනා සිටිනවා. ඒ අපි මේ ධර්මය ඉස්මතු කිරීමක් මිස අනිත් සමස්ත නීතිඥ પરම්පරාවම අවඥාවට ලක් කිරීමද කරන කතාවක් නෙවෙයි මේක. නමුත් මේ ප්‍රකාශනය කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා විදිහට ඔබට කරන බබන මඟ පෙන්වනවා. මේ භවයේ සුවපත් කර ගැනීම විතරක් නෙවෙයි අපි බලන්නේ අපේ දායකයෝ, අපි අසුරු කරන අය, අපේ මේ දේශනා අහන අය මේ භවයේ කාලඳල සතුටින් ඉන්න එක ගැන විතරක් නෙවෙයි. සාංශාරික ජීවිතයක් තියෙනවා. සසර තව දිග ගමනක් තියෙනවා. මේ ගමන මේ භවයේ කරන යම් යම් අදුරුදර්ශී ක්‍රියාකාරකම් නිසා අඩාල කරගත යුතු වන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි හාමුදුරුවෝ මේ කරුණු පැහැදිලි කරන්න කියන එක අපි අවධානය යොමු තව එකට දෙයක් එකතු කළොත් සාමලාස මේ මේ සාංශාරික ගමනත් එක ගත්තාම මේක මේ දශම ගාණක් වගේ අපි මේ ජීවත් වෙන්නේ. එහෙම. ඉතාලම චූටි කාලයක්. ඒ කාලය තුළ වැරදි විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් ඒක විශාල වරදක්. ඉතින් අපිට ඒක කනගාටු වෙනුණා කියන්න සිද්ධ වෙනවා. එතකොට අපේ හාමුදුරු සිහි අවධානය කරන්නේ වෘතියට රස්සාවට උනත් බොරු කියනවා කියන එක අපිට සාධාරණීකරණය කරන්න බැහැ. හැබැයි ඔව් එහෙමයි. එතනදී සාමනාහ දැන් අපිට බොරු කියන්නේ බොරු නොකිය සම්‍යක් ප්‍රයෝග විදිහට අපිට ජීවත් වෙන්න අපි එහෙමයි. අපි ඉදිරියේදී පිළිබඳව සාකච්ඡා කරන කොහොමද බොරුවක් කියන වෙන අවස්ථාවකදී නුවණ පාවිච්චි කරලා එවන් අවස්ථා මගහැරගන්නේ ඒවෙන් වළකින්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමදෙන්නේ අර මුලින් කතා වුණානේ අපි මේ මේ පුරුද්ද ඇඩික්ට් වෙනවා සමහරු බොරුව ඇබ්බැහි වෙලා යනවා. අම්මල තාත්තලාගේ ඉගැන්වීම් මත හරි වෙනත් වෙනත් ක්‍රියාකලාප නිසා එනහට විහිළුවට බොරු කියනවා. දැන් සමහර වෙලාවට රවට්ටල ඉවර වෙලා යාම කියන අනේ මම බොරුවක් කිව්වේ ආ රැවටුණානේ කියලා කිනා වෙලා ඒකෙන් නිකන් තෘප්තියක් ගන්න හදනවා. ඒ වගේ අවස්ථාවක් කොහොමද අපේ? <laughs> ඇත්තටම මොනම හේතුවක් නිසාවත් ස්වාමීන් වහන්සේ තථාගත ධර්මයේ බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම අනුව අපිට බොරු කියන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ බොරුව ස්වාමීන් වහන්සේ අපි දැන් පුන පුනාම කතා කරා මේක මහ පුරුද්දකට යන දෙයක් මේක. බොරු කියන්න ගත්ත මිනිහට ඒ බොරුව නිකම්ම එනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඉන්න විහිළුවටත් බොරු කියනවා. දැන් පුරුද්ද විශේෂයෙන් පුරුද්ද. දැන් පාරමී කියන වචනේ එක්තරා තේරුමන්නේ පුරුද්ද කියන එක. එහෙමයි. දන් දෙන්න පුරුදු කිරීම දාන පාරමිතා. සිල් ලකින්න පුරුදු කිරීම සීල පාරමිතා. ඒවට පුරුදු වුණාට පස්සේ සාංශාරික ගමනම දන් දෙන්න කැමති. හුරු වෙනවා. හුරු වෙනවා. සිල් ලකින්න හරි ආසයි. ඒ වගේම බොරුවට පුරුදු වුණාට පස්සේ තුන්තරා භෝගයෙන් කිසිම බෝධියකින් යා නිවන් අවබෝධ කරගන්න බෑ මේ බොරුවට ඇබ්බැහිච්ච කෙනාට. ඒත් ඇබ්බැහි වෙනවා කියලා කියන්නේ අපි තව එක මතක් කරන්න ඕන. දැන් සමහර වුණා අපි හිතනවා දැන් ගමේ ගොඩේ ඉන්නකොට දැන් කඩේට යන උදේ පාන්දර. කඩේට යනකොට එහා ගෙදර කෙනා ඉතින් ගම් වල එහෙමනේ. දැන් නානවා දකිනකොට ආනානවද කියලා අහගෙන තමයි යන්නේ නානෝ පේනවා නමුත් අර හිතයි සීභාවයේ පෙන්වන්නේ එහෙමනේ. එතකොට සමහරුන් නෑ මේ පොල් කඩේ මම කියලා කියන අවස්ථා තියෙනවා ඒක අර විහිළුවට. <laughs> විහිළුවට. එහෙමයි. <laughs> එතකොට දැන් ඇත්තට දැන් බලන්න දැන් එහා ගෙදර කියලා අහනවා. ආ මේ හොඳටම දන්නවා මේ උදේ මොකක් හරි පාංගෙදයක් කරගෙන කඩේට යනවාද කියලා. එහා ගෙදර කියනවා කඩේ යනවාද කියලා. ආ නෑ මම මේ ස්පිරිතාලට යනවා අර කඩේ යනවා කියන එකත් ඇත්ත කියන්නේ නෑ. මේක ඇබ්බැහි වුණාම. එහෙම. තියෙන භයානකත්වය. එහෙමයි. ඊළඟට දැන් නෑ ලඩක් වෙලා ස්පිරිතාල යනවනම් අනේ මට ස්පිරිතාල යන්න එහෙම රෝගයක් නෑනේ. අර කියන්නේ ඒ බොරුවම තමයි මුළු ජීවිතේම බොරුව. කොහොම සතුටෙන් ඉන්නවද කියලා හිතාගන්න බෑ. සමහරුන්ගේ ජීවිත ගත්තොත් ඇත්ත ඇත්තෙම නැහැ. මුළු ජීවිතේම දුවන්නේ බොරුවෙන්. ඒ කියන්නේ හරියටම අපි ගත්තොත් දැන් අපි හාමුදුරු මේ වැඩසටහන ආරම්භ කරනකොට ඉතා වැදගත් ප්‍රවේශයක් ගත්ත මේ යෝනිසෝ මානසිකාරය. පුරුදු කරන්නේ නැතිකමම තමයි නේද අපි කරන්නේ. කම තමයි ගැත්ත තථාගතයන් වහන්සේ අපිට දැන් මේ වෙලාවේ අර පුදුරජනන් වහන්සේගේ අසීමිත ගෞරවයක් ඇති වෙන අපේ ස්වාමීන් වහන්සේ මොකද උන්වහන්සේ අංගුත්තර නිකායේ එක්වෙනි පාඨයේ වදාළේ මගේ ਸਰුවත්තා ඥානය මම දකින වටිනාම දේ තමයි මේ යෝනිසෝ මනසිකාරය. ඒක දැන් අපිට මේ ශික්ෂාපද මේ දැන් ප්‍රාණඝාතයේ ඉඳලා මේ මුසාවාදයේ දක්වාම ඉදි සුරාපානයේ හැම දෙයකදීම සක්සුදක් වගේ පැහැදිලි වෙනවා යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් කිසිම දවසක මේ අකුසල් එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම මේ හිස් වචනයක්වත් කියෙන්නේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් සමාජයේ ජීවත් වෙනකොට කොහොමද මේ හිස් වචන කියන්නේ නැතු වෙන්නේ කියලා. ඊළඟට විසුණු වචන ඒක බොහොම ඉක්මනින් කියවෙනවා. නමුත් යෝනිසෝ මනස්කාරයේ තියෙනවා නම් එවැනි වචනයක්වත් කියවෙන්නේ නැහැ. එහෙමයි ඒ වගේම අපේ හාමුදුරනේ අපේ මහබෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේදී සුමේද තාපසයාව සිටියේදී නියත විවරණ ගත්තනේ බුද්ධත්වයේ සඳහා එතෙන් පටන් බුද්ධත්වයේ දක්වාම මේ මහබෝසතාණන් වහන්සේගෙන් සිදුවෙච්ච නැති එකම වරදම වරද. මුසාවාදී බොරු කියපු නැති එක ඒ කල්ප ගණනාව තුළම පුරුදු කරපු සුවිශේෂ ගුණයක්. මොකද උන්වහන්සේගේ ඇතිමුත් ප්‍රාණඝාත සිද්ධ වෙලා තියෙන නැත්නම් අවස්ථාවල අදස්ථාන සිද්ධ වෙලා තියෙන කාමයේ වරද ඇතිවීම සිද්ධ වෙලා තියෙන සුරාපානය ඒවා දිගටම කරගෙන ආවා කියන එක ඇතම් ජීවිතවලින් අවස්ථාවසිතව සිද්ධ වෙලා තියෙනවා. නමුත් ජීවිතේ නිසාවත් උන්වහන්සේ කිසිම දවසක බොරුවක් කියලා නෑ. දැන් අපිට මතක් වෙන්නේ දැන් හරිත තාපසතුමා. හරිත තාපසතුමා මහ කෝටි ගානක 80 කලක් ධනෙ තිබිච්ච කෙනෙක්. ඒ ඔක්කොම අතහැරලා ගිහිගෙ ඉන්නෙක් විලා අපේ බෝසතාණන් වහන්සේ බෝධි සම්භාර පිරුවා. ඉතින් උන්වහන්සේ පංචබෙත්ත අට සමාපත් උපදවාගෙන හිමාල වනයේ තමයි හැද සිටියේ. ඉතින් දවසක් මේ ලුණු අඹුල් සොයාගෙන නගරයට ආවා. ඉතින් නගරයට එනකොට ඒ ප්‍රදේශීය රාජ්‍ය කරේ මේ තාපසතුමාගේ ගිහි කාලේ මිත්‍රයෙක්. ඉතින් හඳුනගෙන බොහොම පැහැදිලා රජුරුවන්ගේ උයනම පන්සලක් කරලා දුන්නා. කියන කියලා කියන්නේ අද ගෙවල් වල තියෙන පොඩි ගාඩන් එකක් නෙවෙයි ශාල මේ කැලයක් වගේ තැනක්. ඉතින් අවුරුදු 12ක් රජුරුවන්ගේ උපස්ථාන ලැබමින් හරිසතාපතුමා මේ රජුරුවන්ගේ උයනෙබ වැඩ හිටියා. ඉතින් ඒ හැම අවස්ථාවකම හරිත තාපසතුමා දාණයට වැඩි උඩින් අහසින් අහසින් අභිඥාලාභී. එහෙම. ඉතින් හරිත තාපසතුමාට යන්න මේ හරිත තාපසතුමාට උපස්ථාන කරපු රජුරවන්ට එක ප්‍රාන්තයක මොකක් හරි ප්‍රශ්නයක් වෙලා කලකෝලහලයක් වෙලා ඒක විසඳන්න යන්න සිද්ධ වුණා. එහෙම. ඒ යන්න සිද්ධ වුණාට පස්සේ තමන්ගේ දේවියට බාර දුන්නා මේ තාපසතුමාගේ උපස්ථාන. එහෙමයි. තාපසතුමාගේ උපස්ථානේ බාර දෙන රජුරෝ ගියා. දවසක් මේ අභිඥාලාභ තාපසතුමා මේ රජමැදුරට එනකොට දේවිය ටිකක් මේ තාපසතුමා පරක්කු වෙච්ච නිසා නාලා සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන හිටියා. ඉතින් අර තාපසතුමා මාළිගයට ඇතුල් වෙනකොටම හදිස්සියෙන් අර රෙද්ද ටිකක් ඈත් වුණා අයින් වුණා ඒකෙදී අර විසභාග අරමුණේදී රාගසිතක් ඇති වෙලා අන්තිමට මේ තාපසතුමා මේ දේවියත් එක්ක ඒ විදිහේ සංසර්ගයක යෙදුණා යෙදුණා ඒ අතර මේක දැන් දිගින් දිගටම ගියා ඒ වෙලාවේ රජුරවන්ට මේ පණේ ඩේරියා රජුර මේක පිළිගත්තේ නැහැ අන්තිමට රාජ්‍යරුවේ කටයුතු ඔක්කොම ඉවරලා දේවියගෙන් අහුව මේක ඇත්තද? දේවියත් කොහොම මේක ඇත්ත කියලා. ඒත් පිළිගත්තේ නැහැ. මොකද ඒ තරම් මේ බෝසතරණ වහන්සේගේ විශ්වාසයක් තිබුණා. ඊළඟට බෝසතරණ වහන්සේ ළඟටම ගිහිල්ලා ඇහුවා. ඇත්තට ඒ වෙලාවේ බලන්න මම මේ බෝධි සම්භාර පුරණ අවදී දැන් මේක මහා ජීවිත අවදානමක් තියෙන අවස්ථාවක්. එහෙම. රාජ උදහසට ලක් වෙන්න පුළුවන්. රාජ උදහසට ලක් වෙන්න පුළුවන් අවස්ථාවක්. නමුත් ඒ වෙලාවේ මේ තාපසතුමා මොකද කිව්වේ? ඔව් එහෙම දෙයක් වුණා. ඒ වෙලාවේ රජුරු ගොඩක් අවවාද කළා. ඉතින් ඒ වෙලෙම පංච අභිඥාට සමාප්‍රත්‍ය උපදවාගෙන මහා වනයේට ගියා කියලා සඳහන් වෙනවා. ඉතින් බලන්න දැන් අතනදී අපිට පැහැදිලි වෙනවා තමන්ගේ ජීවිතේ නිසාවත් බෝසතරණ වහන්සේ බොරුවක් කියලා නැහැ. ඒ වගේම රජ්ජුරුවත් හැබෑ මිත්‍රයෙකු විදිහට අර කියපු සත්‍ය කතාව පිළි අරගෙන ඉවරලා මෙහෙම මිනිස්සු අතින් වැරදි වෙන්න පුළුවන් කියලා තේරුම් අරගෙන ඒ කරපු અભේදානය ඒකත් අපි අගය කරන්න ඕනේ නේද? ලිහිල් පහසු දෙයක් නෙවෙයි. ඇත්තටම ආනන්ද මහණියන් වහන්සේ තමයි රජුරෝ. ආ එහෙමයි. ඒවා දරා ගැනීමේ හැකියාවේ පුරුත් සංසාරික පුරුද්ද එවන් අකමැති අරමුණු හමුවේ පවා ගැටෙන්නේ නැතුව තමන්ගේ මිතුරාව රැක ගන්නට ඒ රජුරෝ පෙළඹුණ ආකාරය. ඒ වගේම අපි හාඳුරන්නේ අපි අවධාරණය කර ගන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ මහ බෝසත් අවදීදී කරපු ඒ සුවිශේෂ පාරමී ධර්මයේ සත්‍ය පාරමිතාව. ඉතින් බොරුවෙන් වැළකීම උන්වහන්සේට මොනතරම්නම් ප්‍රයෝජන පිණිස පැවත. උන්වහන්සේ අර චූටි දෙයක් අවස්ථාවක් ගන්නම් සම්නාත් දැන් ඇත්තටම ඒ සත්‍යයේ බලෙන් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කිසිම කෙනෙකුට බොරුවක් කියන්න බෑ. එහෙම කතාගතන ඒ සාරාංශකේ කල්පලක්ෂයක් මුළුල්ලේම සත්‍යම පුරුදු කරපු නිසා තමයි උන්වහන්සේ ඉදිරියේ මොනම ජගතකටවත් බරුවක් කියන්න බැහැ. ඒ වගේම බුද්ධෝ පවදතං වරෝ කියලා කතා කරන්නන් අතරේ බුදුරජාණන් වහන්සේ උත්තරීතරම පුද්ගලයා උතුම්ම කෙනා බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි බලන සත්‍යයේ ආශ්චර්ය ඒ තමයි පස්වග තාපසිය අවුරුදු 6ක් තිස්සේ දුෂ්කර ක්‍රියා කරනකොට බුදුහාමුදුරන් දුෂ්කර ක්‍රියා කරනකොට උපස්ථාන කළා. එතකොට මේ දුෂ්කර ක්‍රියාව අතහැරලා දාලා මධ්‍යම ප්‍රතිපදා අනුගමනය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තමන් අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කරන්න පස්වගත ආපසයන් වෙතට බුදුහාමුදුරු වැඩම කළා. එතකොට මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න පෙළඹෙනවත් එකම පස්වගත ආපසු මේ සිද්ධාර්ථ නම් කවදාවත් බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ කියලා තරහ වෙලා අතර මං කල්ලා ගියා. ගිහිල්ලා බරණැස ඉසිපතනාරාම හිටියේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මහා සීහනාද සූත්‍රය ආදී සඳහන් වෙන විදිහට පැහැදිලි කරනවා දැන් මේ ගිහිල්ලා ඉවර වෙලා තමන් වහන්සේ බුද්ධත්වයටපත් වුණා කියලා. නමුත් මුලදී එයා ඒක පිළිගන්න සූදානම් වුණේ නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරහන මෙච්චර මෙච්චර මං දුෂ්කර ක්‍රියා කළා කාලයක්. ඒ කාලයේදී මේ විදිහට ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා. එක මොහොතක්වත් මං බුදු වෙලා කියලා කියලා තියනවාද කියලා. දැන් වීලුවටවත් වුණ මං බුදු වුණා කියලා කිව්වනම් එයා පිළිගන්නේ. නමුත් එයාට තේරුණා කවදාවත් අඟවලවත් නැහැ බුදු වෙච්ච බව. එහෙනම් ඇත්තටම ඊට පස්සේ පස්සක මහත්ම සාකච්ඡා කළා. මෙයා කවදාවත් අපිට බොරුවක් නම් කියලා නැහැ. නැහැ කියලා. ඒකෙන් තමයි අන්තිම පිළිගත්තේ. ඒ සත්‍යවාදී වීමේ වටිනාකම. ඉතින් අපි හඳුරන්නේ මේක අපි මේ මාතෘකාව අපිට ගොඩාක් දුරට සාකච්ඡා කරන්න ඉදිරියට තියෙන කාරණා වැඩි නිසා අපි මේ මුසාවාදයේ පිළිබඳව ලබන සතියේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම බොරු කීමෙන් වැලකීම පමණක් මේකට ප්‍රමාණවත්ද එහෙම නැත්නම් කොහොමද ඒ සම්පූර්ණ කරගන්නේ අපිට තව තව කරුණු කාරණා මොනවද ඒ සඳහා අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරන්නට මූලිකව අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට අපි සමුගන්නට සූදානම් ඊට කලින් අපි පොඩි ආවර්ජනයක යෙදුණු මුසාවාදයේ පිළිබඳව අපි සාකච්ඡා කළේ පන්සිල් වල සඳහන් වෙන සිව්වෙනි සිල් පදය. බොරුවෙන් වැළකීම බොරු කීමෙන් වැළකීම වචී දුෂ්චරිතයක් බොරු කියනවා කියන්නේ ඒකෙන් වළකිනකොට මොන ආකාරයෙන්ද වළකිනවද කොහොමද මේ බොරුව ඇබ්බැහියක් බවට පත් කරගන්නේ නැතුව ඉන්නේ ඒ වගේම බොරු කීමෙන් වළකින්න අපි ප්‍රායෝගික පුරුදු කරගත් යෝනිසෝ මනසිකාරය මනෝවාගීද ක්‍රියාත්මක කරන්න ඕන කියන කාරණාවන් සහ සත්‍යවාදී වීමේ වටිනාකම් පිළිබඳ අපි හාමුදුරුවෝ කතා වස්තුන් ගෙන හරපාමින් බොහොම සරලව ලස්සනට චිත්තාකර්ෂණීය විදිහට කරුණුගෙන හැර දැක්වුවා. ඉතින් උන්වහන්සේගේ වැඩම වීමත් එක්ක මේ වැඩසටහන අතිශයින්ම සාර්ථක වෙනවා. බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබමින් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ වැඩසටහන හා වටා එක්වන් ඔබේ ධර්මඥානෙ වැඩි දියුණු කරගන්න. ඔබේ සැකමුසු තැන් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් අපි මේ කරන සාකච්ඡා පිළිබඳව යම් කිසි ගැටලු සාගත තැන් තියෙනවා නම් ඒවත් අපිට ලියන්න පුළුවන්. නිෂ්පාදක ධම්මානුපස්සන බෞද්ධයා මාධ්‍ය ජාලය ශ්‍රී සම්බෝධි විහාරය ග්‍රෙගරි පාර කොළඹ 7 කියන ලිපිණියට එම නැත්නම් ආර්ජි සේනානායක මාවත කොළඹ 7 කියන ලිපිණියට එවන් එතකොට මේ අදාළ නිෂ්පාදක අංශයෙන් අපිට ඒවා ලබා දෙයි ඉතින් අපි ඒ ප්‍රශ්න ඔබ ඉදිරිපත් කරපේවත් අපේ හාමුදුරන්ට ඉදිරිපත් කරලා විසඳුම් ලබා දෙන්නට අපි උත්සාහවත් වෙන්නම්. ඉතින් අද දවසේ Taman වහන්සේ සතු වටිනා ධර්මඥානෙ ඔබ හා අප හා බෙදා ගැනීම සඳහා මේ ධර්ම මණ්ඩපයට වැඩම කරලා අපට අනුග්‍රහයක් වූ අපේ කල්යාණ මිත්‍ර පූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරලා සෙත් ප්‍රාර්ථනා කරන වැඩසටහන සඳහා දායකුණු පින්නතුන් හැමෝටම ඒ වගේම බෞද්ධ කාර්ය මණ්ඩලයේ පින්වත් සෑම සියලු දෙනාටම ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා මේ ධර්ම සාකච්ඡාවකට සවන් යොමු කරනවා කියලා කියන්නේ සම්මා දිට්ඨිය වැඩෙන පින්කමක් සෝතාපට්ටි අංගයක් දිනු කිරීමක්. ඉතින් මේ වාට වැඩ වඩාත්ම සහභාගී වෙලා ඔබේ ධර්මඥානෙ පුළුල් කරගන්නවා විතරක් නෙවෙයි කුසලයේ ඔබ තුළ දිනු වෙනවා. ඒ කුසල් බලයෙන් ඔබ හැම දිනාටම සියලු ශාන්තිය වේවා. මේ උතුම් කුසලයේ හැමත සත්‍ය අවබෝධයේ පිණසම පවතිවා කියලා අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම පෙරවන් සරණයි. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න